නිවැරදිව නීති ආදි වශයෙන් මේ රටට ක්‍රියාත්මක කරන්න කටයුතු කරන නැත්නම් ඊට එරෙහිව මහ ජනතාව විදිහට අපි පාරට බහින්න සූදානම් ඒ විතරක් නෙවෙයි මේ රටේ එක පැය දෙකක් ඇතුළත කෝටි 41ක් හොරගම් කරපු සහ ඒ හොරුන් සම්බන්ධව අනුගමනය කළ තිබෙන ක්‍රියාමාර්ගය බොහොම පැහැදිලි ඒ නිසා හොරු අල්ලන්න කම්බ හොරුන්ට බැහැ කියන ප්‍රයාදාමය තමයි අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ ඒ නිසා මේ නීතිය රට ඇතුළේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන කියන ඉල්ලීම තමයි අපේ මූලික ඉල්ලීමක් වඩපත් කරන්නේ යනවා අපේ ආණ්ඩුපක්ෂයලම මම සිතමල්ල මාල සිදනවා මේකට එරෙහිව අද විරෝධතා ව්‍යාපාරය නැගෙන ගිය කෙනෙක් මම අවස්ථාවේ